මේක ප්‍රථමයෙන් අපි පරිපාලනයේ ප්‍රතිවලම් දේශනා කැපේ පරිපාලන. ඒදී ඉන්දියාවේ කොටස විස්තර කරන්නේ මේ සංස්කාර ගණිත අවිද්‍යාව පහළ වීමට පටන් ගන්නේ කොයි කොයි අවස්ථාවේදීද කියන කරුණ පෙන්වන්න කරා. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා කියන එකයි අවිද්‍යාව පත්‍ය සංස්කාර කියන එකේ සාමාන්‍ය සරල අදහස. මේ සංඛාර කියන වචනේ විවිධ අර්ථ තිබෙනවා. ධර්මයේ විවිධ තැන්වල සංස්කාර කියන වචනේ පාවිච්චි කර තිබෙනවා. කොයි තැන කොයි විදිහට ඒක පාවිච්චි කළත් සෑම තැනකටම යොදාගත හැකි පොදු අර්ථයක් තිබෙනවා. ඒක තමයි සංඛාර කියන්නේ හේතුන්ගෙන් හටගත් ධර්ම කියන එක. එතකොට කොතන සංස්කාර කියන වචනේ යොදා තිබුණත් අපිට ඒක අර්ථ නිරූපණය කරලා දක්වන්නට පුළුවන් හේතුන්ගෙන් හටගත් ධර්ම කියලා. ඒක පොදු අර්ථ නිරූපණයක් එසේ වෙතත් විවිධ තැන්වල දැක්කෙන විවිධ අර්ථයන් සංස්කාර කියන වචනේ යෙදෙන තැන අනුව අප තේරුම් ගන්නට ඕන. දැන් අපි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා පංචස්කන්ධ කතාවේ කියනකොට සංස්කාර කියන වචනේ පාවිච්චි කරනවා. එතන මේ පංචස්කන්ධ ධර්මම සංස්කාරය. කියන්නේ රූප සංස්කාරයක්, වේදනා සංඥා සංඛාර විඥාන කියන සස නාම ධර්ම සියල්ලම සංස්කාර හේතුන්ගෙන් හටගත් ධර්ම. නමුත් ඒක ඇතුලේ මෙතන සංස්කාර කියන වෙනම ස්කන්ධයක් වශයෙන් දක්වලා තියෙන්නේ සිතේ යෙදෙන සිතවිලි වලට. ඒ කියන්නේ අභිධර්මයේ හැටියට කතා කරනවා නම් අර වේදනා වේදනා ස්කන්ධය අතර සංඥාව සංතා ස්කන්ධයට ඇතුළත් කර දක්වා ඇතිනෙත් බැවින් අර සිතේ එතන චෛතසික 52ක් තියෙන බව අභිධර්ම පිටකේ දක්වා තිබෙනවා. ඒ 52කින් කලින් කියපු දෙක හැර ඉතුරු සියලුම චෛතසික 50ම සංස්කාර ස්කන්ධයට අයත් වෙනවා කියලා ඒ අභිධර්ම පොතල දක්වා තිබෙනවා. කියන්නේ චෛතසික ධර්ම 52යි දෙකෙන් 52න් දෙකක් ගියා වේදනා සංඥා කියන දෙක. ඉතින් 50ම සංස්කාර ස්කන්ධයට අයත් කියලා එහෙම ඒ පොතල දක්වා තිබෙනවා. සූත්‍ර පිටකයේදී බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන මේ පංචස්කන්ධ කතාවේදී සංස්කාර කියන වචනේ විස්තර කරනකොට රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා සහ පොට්ටබ්බ සංචේතනා, එලෙසින්ම ධම්ම සංචේතනා. එතකොට මෙතන කියන්නේ සංචේතනා කියන්නේ සිතේවිලි ධම්ම කියන එකයි. රූප පිළිබඳව, ශබ්ද පිළිබඳව, ගන්ධ පිළිබඳ සිතිවිලි, රස, කායද දැනෙන ස්පර්ශ, මනස දැනෙන විවිධ අරමුණු පිළිබඳ සිතිවිලි වලට තමයි එතන සංස්කාර කියන වචනේ පාවිච්චි කරන්නේ පංචස්කන්ධ කතාවේ. ඒකට තවත් තැනකදී තියෙනවා සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා කය ධම්මා සංඛාරා වය ධම්මා සංඛාරා මේවා මේ බොහෝ විට දැකලා තියෙනවා. ඒතනින් අදහස් කරන්නේ සියලුම සංස්කාර සම්බේ සංඛාරා අනිත්‍ය අනිත්‍යයි කියලා. එතන සංස්කාර කියන එකේ අදහස හේතුන්ගෙන් යම් කිසි දෙයක් හටගත්තා නම් ඒ සියලුම දේවල් හේතු නිරුද්ධ වීම නිසා නිරුද්ධ වෙන බැවින් ඒ සංස්කාර අනිත්‍යයි කියලා. ඒ හේතුන්ගෙන් යම් කිසි දෙයක් හටගත්තා නම් ඒ ඔක්කොම දුක්. ඒක නිසායි සම්බ්බේ සංඛාරා දුක්ඛ ආදී වශයෙන් මේ පාඩුවෙන් දක්වන්නේ. ඒකට ඒ අදහස එතන ඒ පාඩුවල දැක්කෙන සංස්කාර කියන එකේ අදහස හේතුන්ගෙන් හටගත් ධම්ම කියන එකයි. ඊළඟට බොහෝ අවස්ථාවලදී නිර්වාණය විස්තර කරන විට දක්වනවා ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ කියන. සියලුම සංස්කාර සමණිය වූ ස්ථානය නිර්වාණය සාන්තයි ප්‍රණීතයි කියන එක දක්වා තිබෙනවා. එතන සංස්කාර කියන්නේ නිර්වාණය අරමුණු වමින් පවත්නා විට ඒ කියන්නේ පද සමගත සමගදී සිටින විට කෙනෙකුගේ සිත තුළ සියුම් දැනීමක් තිබෙනවා ඒ වගේම නිර්වාණය පිළිබඳව ඒ නිර්වාණය හා සම්බන්ධව සියුම් සුඛ වේදනාවක් නිරාමිත සුඛ වේදනාවක් තිබෙනවා. එතන වේදනාවකුත් තියෙනවා විඥාණයකුත් තියෙනවා සංඥාවකුත් තියෙනවා සංස්කාර ධම්මත් තිබෙනවා. ඒ සියලුම නිර්වාණය හා සම්බන්ධ වූ ඒ සියුම් සංස්කාර ධර්ම රාශිය හැර ලෝකයේ අනිත් තියෙන සෑම දෙයක්ම එතන නිරුද්ධයි කියන එකයින් අදහස් කරන්නේ. ඒ කියන්නේ නිර්වාණය ගැන කතා කරනකොට. ඒක සමහර විට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සංඥා එකක්වත් නැත නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ ආදී වශයෙන් දක්වනු ලබන ධ්‍යාන සිත් එකක්වත් නැතේ කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආදී ධ්‍යාන සෙට් එකක්වත් නැති. ඒ වගේම අරූපාවචර වශයෙන් දක්වන ධ්‍යාන සෙට් එකක්වත් නැති. මේ ලෝක පිළිබඳ සංඥා නැති, පරලෝක පිළිබඳ සංඥා නැති. මේ ලෝකයේ සහ පරලෝකයේ දෙකම පිළිබඳ සංඥා නැති. ඒ වගේම සමා යම් කිසි දිට්ඨං සතං මුතං විඤ්ඤාතං පස්සං පරිවේසිතං අනුචේත ධම්මනසා කියන වචන දක්වලා තියෙනවා. තමන් දැක්කනම් ඇසුවනම් කියවනම් මනසෙන් සිහිපත් කළානම් නැත්නම් මනසෙන් පරීක්ෂණ කළානම් කොයි ආකාර හරි එවැනි සිතේක කිසිවකුත් නැතය නමුත් සංඤේත 50 නමුත් සංඥා මාත්‍රයක් එතන තියෙනවා. මේ පද සමවත් විස්තර කරනකොට කියන පාඩයක් පාඩයක සිංහල අදහස. එතකොට එහිදී සබ්බ සංඛාර සමතෝ නිර්වාණය විස්තර කරන තැන සංස්කාර කියන වචනේ අර්ථය දක්වන්නේ නිර්වාණය අත්දකින අවස්ථාවේදී පහළවන ඉතාසියම් සංස්කාර මාත්‍රය හැර එතන වේදනාව විඥානය ආදී සියලු සංස්කාර මාත්‍ර හැර අනිත් සියලුම සංස්කාර සමණය වෙලා කියන එකයි. කියන්නේ අරූප අරූපාවට ධාන රූපාවට ධාන ආදී විවිධ දේවල්. ඒ විදිහට එතන සංස්කාර කියන වචනේ දක්වනවා. ඊළඟට ওই නිරෝධ සමාපත්තිය විස්තර කරන අවස්ථාවලදී දක්වනවා කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා වචන තුනක්. එහිදී නිරෝධ සමාපත්තියකට සමවදින කෙනෙක් අනාගාමී හෝ රහත් වූ කෙනෙකුට පමණක් නිරෝධ සමාපත්තිය සමවදින්නට පුළුවන් බව පොත්වල දක්වා තිබෙනවා. මේ මේක කියවලා ඇති, අහලා ඇති. එතකොට ඒ අය නිරෝධ සමාපත්තියට සම්බන්ධනකොට මේ සංස්කාර ධර්ම තුනම නිරුද්ධ කරන්නට ඕන. එතකොට නිරෝධ සමාපත්තිය නැගිටිනකොටත් ওই සංස්කාර ධර්ම තුන පිළිවෙලින් සිත තුළ නැවත ඇතිවන්නට ඕන. මේ සංස්කාර ධර්ම නිරුද්ධ වී යන ආකාරය දැක්වීමේදී නිරෝධ සමාපත්තියට සම්බන්ධන අවස්ථාවේදී එතකොට මේ සංස්කාර ධර්ම නිරුද්ධ වී යන ආකාරය දැක්වීමට තමයි කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන වචනේ පාවිච්චි කරන්නේ. එතන කාය සංස්කාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස වායු ධාතුව. වචී සංස්කාර කියන්නේ විතක්ක විචාර කියන චෛතසික ධර්ම දෙක. එතකොට චිත්ත සංස්කාර කියන්නේ සංඥා වේදනා කියන සංස්කාර සංඥා ස්කන්ධ ධර්මතා දෙක. එතකොට නිරෝධ සමාපත්තියට සමවදින පෙද්දලයක සමවදිනකොටම සමවදින්නට ප්‍රථමයේදී කලින්ම නිරුද්ධ වන්නේ වචී සංස්කාර කියන එක. විතක්ක විචාර දෙක දෙවෙනි ධ්‍යානයේ සමවදිනකොට නැති වෙනවා. ඒක නිසා ඉස්සෙල්ලාම නිරුද්ධ වන්නේ වචී සංස්කාර. විතක්ක විචාර. ඊට පස්සේ හතරවෙනි ධ්‍යානයට සමාදෙනකොට ආස්වාද ප්‍රසාර සම්පූර්ණයෙන්ම නොතේදී නොදැනීම යනවා. නැත්තටම නැතුව වාගේ නිරුද්ධ වී යනවා. අන්න එතකොට ඒක කාය සංස්කාර ඊළඟට නිරුද්ධ වෙන එක. වචේ සංස්කාර පළමුවෙන් ඊළඟට කාය සංස්කාර. අන්තිමේදී නේල් සංඥා නාසඤ්ඤායතන කියන අරෝපාවචර හතරවෙනි ධ්‍යානයෙන් පසුයි නිරෝධ සමාපත්තියට සමවදින්නේ ඒ ඒ කියන්නේ හතරවෙනි ධ්‍යානසිත නැත්නම් හතරවෙනි අරූපාවච ධ්‍යානසිත ඒ ධ්‍යානසිත අනිත්‍ය ආදී වශයෙන් විමසීමෙන් පසුව අනාත්ම ආදී වශයෙන් දැర్శණය වීමෙන් පසු ඇතිවන ඵල සමෝතේ පවත්නා වූ සංඥා වේදනා දෙක ඉවත් කිරීමෙන් තමයි නිරෝධ සමාපත්තියට පත්වන්නේ. එතකොට මේ අවස්ථාවේදී අවසාන වශයෙන් නිරුද්ධ වන්නේ සංඥා වේදනා කියන ස්කන්ධ ධර්මතා දෙක ඒක තමයි චිත්ත සංස්කාර කියලා දක්වන්නේ. එතකොට නිරෝධ සමාපත්තිය සම්වැදීමේදී සංස්කාර නිරෝධයක් වෙනවා. ඒ සංස්කාර නිරෝධ වෙන ආකාරය තමයි ඔය ප්‍රකාශ කරන්නේ. නිරෝධ සමාපත්තිය නැගී සිටිනකොට ඔක යනිත් පැත්ත ඉස්සල්ලාම ඇතිවන්නේ මේ ඇයිද කල්පනා කරන්න පුළුවන්කම දෙන්නට ඕන ඉස්සල්ලාම ඇතිවිය යුත්තේ චිත්ත සංස්කාරය කියලා. එතකොට අර කියන්නේ සංඥා වේදනා. ඊට පස්සේ මාස්වාස් ප්‍රස්වාස සහ විතක් වේචාර. ඔය ආකාරයෙන් තමයි ඒව නැවත ආපහු සමාගයේ සිත තුළ ක්‍රියාත්මක වන්නට පටන් ගන්න. මේ විදිහට එතන තියෙන සංස්කාර කියන වචනේ තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. ඊළඟට දැන් අපි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා අද මාතෘකාවක් තියෙන පාඩේ අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා කියන කතාව. මෙතන මේ සංස්කාර කියන වචනේ බුදුහාමුදුරෝ සූත්‍ර කීපයකදී විවිධ ආකාරයෙන් දක්වා තිබෙනවා. එක සූත්‍රයකින් දක්වනවා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට මොනවද මහණෙනි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ මහණෙනි කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංස්කාර කියන්නේ. තවත් තැන්වලදී බුදුහාමුදුරුවෝ දක්වනවා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන වචනේ විස්තර කරනකොට මොනවද එතන සංස්කාර කියන්නේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජාම් සංඛාර. මේ අතර කිසිම වෙනසක් නැහැ දෙකම එකයි වචන පමණයි වෙනස් වෙලා තියෙන්නේ. එතකොට අපි අර නිරෝධ සමාපත්තිය දක්වන විට දැක්කෝ කා සංඛාර, වචී සංඛාර, දෙත් සංඛාර කියන එක මේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන කොටත් ඒ අත්‍යයම මෙතෙන්ට යොදාගත්තොත් අපි මුලාවකටපත් වෙනවා. දැන් නිරෝධ සමාපත්තියේදී කාය සංකාර කියන්නේ ආස්වාද ප්‍රසාර. වචී සංස්කාර කියන්නේ විතක්ක ਵਿਚාර. චිත්ත සංකාර කියන්නේ වේදනා සහ සංඥා කියන ස්කන්ධ දෙකම. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට බුදුහාමුදුරු ප්‍රකාශ කරන කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා. එතන කාය සංඛාර කියන්නේ කයින් කරන සියලුම කුසල අකුසල කර්ම සංස්කාර වලට. චිත්ත සංස්කාර වටේ සංඛාර කියන්නේ වචනයෙන් කරනු ලබන කුසල කුසල කර්ම සංස්කාර වලට. චිත්ත සංස්කාර කියන්නේ මනසින් කරනු ලබන කුසල කුසල කර්ම සංස්කාර වලට. මේ සංස්කාර කියන වචනේ බුදුරජාණන් වහන්සේ ඒ අර්ථයෙන් එතන යෙදුවේ. යම් කෙනෙක් අර නිරෝධ සමාපත්තිය දැක්වෙන අත්ේම මේකට යොදාගත්තොත් එහෙම පටිච්චසම්පාදේ විතර කරගන්නට බැරුව යනවා ඌට උත්තර දෙන්නට බැරුව යනවා මොකද කාය සංස්කාර ගැන ආස්වාද ප්‍රසආස අවිද්‍යාව තුළින් ආස්වාද ප්‍රසආස නිරුද්ධවන්නේ කොහොමද ඇතිවන්නේ කොහොමද ආදී වශයෙන් ඒව ඇහුවොත් නැත්නම් ආස්වාස ප්‍රසවාස නිසා නැවත ප්‍රතිසන්දි විඥානයක් ගෙට දෙන්නේ කොහොමද ආදී කරුණ ඇහුවොත් ඔහුට උත්තර දෙන්නද බෑ මොකද ඒ අර්ථය මෙතෙන්ට යොදාගත්තොත් ඒක සම්පූර්ණයෙන් වැරදි නිසා අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන සංඛාරා කියන වචනය බුදුරජාණන් වහන්සේ කා සංඛාර වචී සංස්කාර චිත්ත සංස්කාර වශයෙන් විස්තර කර දක්වා ඇතනම් එහිදී අප තේරුම් ගත යුතු වන්නේ එම ස්ථානයේදී ඒ සංස්කාර කියන වචන වලින් දක්වා තිබෙන්නේ කා සංඛාර කියන්නේ කියන්නේ කයෙන් කරන ලබන කුසල කුසල කර්ම. වචී සංස්කාර කියන්නේ වචනයෙන් කරන ලබන කුසල කුසල කර්ම. ඒ වගේම චිත්ත සංස්කාර කියන්නේ සිතින් කරන ලබන කුසල කුසල කර්ම. එතකොට මේකම තමයි බුදුරජාණන් වහන්සේ වෙනත් වචන වලින් කියන්නේ පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, අනින්දා සංඛාර. පුඤ්ඤාවි සංඛාර කියන්නේ පින් කුසල් වලට, අපුඤ්ඤාවි සංඛාර කියන්නේ අකුසල් වලට. පව් ඒ වගේම ආනෙන්ජාපි සංඛාර කියන්නේ ධ්‍යාන මට්ටම් වලට පත්ව සිටේ ස්වરૂපයන් ආනෙන්ජ කියනකේ අදහස නොසැලෙන தත්ත්වය කියන එකයි සාමාන්‍යයෙන් ආනෙන්ජ කියන වචනේ පාවිච්චි කරන්නේ හතරවෙනි ධ්‍යානය හෝ අරූපාවචර ධ්‍යාන වලට ඒ කියන්නේ රූපාවචර හතරවෙනි ධ්‍යානය නැත්නම් අරූපාවචර 1 2 3 4 කියන ධ්‍යාන වලට තමයි ආනින්ජ කියන වචනේ පාවිච්චි කරන්නේ. නමුත් මෙතන ආනින්ජ අபிසංඛාර කියනකොට සියලුම ධ්‍යාන සෙත් ගණන් ගත්තාට කිසිම වරදක් නැහැ. ඔය හතරවෙනි ධ්‍යානය සහ අරූපාවචර ධ්‍යානය පමණක් නෙවෙයි. ඔක්කොම ධ්‍යාන ගත්තට කිසිම එක වරදක් නැහැ. එතකොට අවිද්‍යාව නිසා කුසලුත් කරනවා, අවිද්‍යාව නිසා අකුසලුත් කරනවා, අවිද්‍යාව නිසා ධ්‍යාන චිතත් උපදවා ගන්නවා කියන එක ඒදී අදහස. ඒ අනිත්‍ය පුඤ්ඤාම් සංඛාර, අපඤ්ඤාම් සංඛාර, අනිත්‍ය සංඛාර. මේකම තමයි කාය සංඛාර, වචේ සංඛාර, චිත්ත සංඛාර කියන්නේ. කයින් කුසල අපසාර කරනවා, වචනෙන් කුසල අපසාර කරනවා, සිතෙන් කුසල අපසාර කරනවා. ධ්‍යාන චිත්ත ඔක්කොම සිතින් කරන දේවල්. එතකොට මේවා සංස්කාර භාවයට පත්වන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන ඒ කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර වශයෙන් දැක්වෙන අර්ථයම පුඤ්ඤාම් සංඛාර අපුඤ්ඤාම් සංඛාර අනිජම් සංඛාර වශයෙන් දැක්ුවා ඒ අර්ථය දිගේදී දැක්වෙන්නේ කුසල් අකුසල් සහ ධ්‍යාන සිත් කියන එකයි අපි ප්‍රකාශ කළේ එතකොට මේකෙදී මේවා සංස්කාර භවට පත්වන්නේ අවිද්‍යාව පාදක වෙලා ඕවා සිදු වුණොත් පමණයි. දැන් මේක ඇට තේරෙන්නේ මේ කතාව. දැන් රහත් වූ කෙනෙක් අපි තුම් බණ කියනවා, බුද්ධ පූජා තියනවා, මොකක් හරි වන්දනමාන කරනවා. කිසිම කුසලයක් සිදුවන්නේ නැහැ. රහත් වෙච්ච කෙනෙක් කුසල අකුසල කිසිවක් කරන්නේ නැහැ. මොකද කුසල අකුසල දෙකම සිතින් අත්හැරලා තියෙන නිසා. නැත්නම් රහත් වෙච්ච කෙනෙක් අපි හිතමු කෙනෙකුට දෝෂාරෝපණය කරන පරුස වචනෙන් නෙවෙයි අවවාදන් සාධනා කරමින් දෝෂාරෝපණය කරන. මේ දෝෂාරෝපණය කරන විට කිසිම ආකාරයකින් සිතේ පටිගයක් තරහවක් මොකක්වත් නැහැ. ඔය බුදුරජාණන් වහන්සේ පවා බොහෝ අවස්ථාවලදී මෝග පුරුෂය කියලා මෝඩ පුරුෂයා කියලා කියන්නේ. පරිවත් මොගලන් හාමුදුරන්ට එන්න එපා කියලා එළිව්ව එක අවස්ථාවකදී දෙන්නටම දෙන්නම ඊට පස්සේ බුදුහාමුදුරන්ට හැරෙලිය අවස්ථාවක් තියෙනවා. ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් ඒකදී කිසිම අකුසලයක් කරන්නේ නැහැ. නමුත් සංස්කාර රැස්වීම සංස්කාර ගැනීමක් තියෙනවා. සිතින් රහත් වෙච්ච කෙනෙක් ධ්‍යාන වලට සම්බන්ධන රූපාවච ධ්‍යාන අරූපාවච ධ්‍යාන අනිමිත්ත සමාධිය අපනිස් සමාධිය ශුන්‍ය සමාධිය විවිධ සමාධි වලට සම්බන්ධන නමුත් කුසලයක් රැස්වන්නේ ඒවා ක්‍රියා මාත්‍ර වලට පමණක් සීමා වෙනවා මොකද අවිද්‍යාව ඒ තුල ඒ ඒ රහත් වූ කෙනෙකුගේ සිත තුළ නැති නිසා. එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන වචනේදී පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර වශයෙන් දැක්කනේ වචනේ අර්ථය අපි තේරුම් ගන්නට ඕනේ. රහත් වූ කෙනෙකුට නොවේ මේක ප්‍රකාශ කරන්නේ පුත්තජන භූමියේ අනාගාමී සකදාගාමී සෝවාන්සා පුත්තජන භූමියේ සිටින අයටයි කියලා. මොකද අවිද්‍යාව නිරුද්ධ කරලා නම් කිසිම කුසලයක් අකුසලයක් හෝ කිසිම කුසල කුසල් වන ධ්‍යාන සිතක් උපදවන්නේ නැහැ. රහතයන්ගෙන් ධ්‍යාන සිත උපදවා ගත්තත් ඒවා ක්‍රියා මාත්‍ර පමණයි. එතකොට මෙතෙන්දී ඒ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එක තේරුම් ගන්නට ඕනේ කුසල් අකුසල් තමයි ධ්‍යාන සිත තමයි. නමුත් අවිද්‍යාව පාදක වෙලා නැත්නම් අවිද්‍යාවක නිරුද්ධ නොවි කෙනෙක් සිත තුළ පවත්නා වූ ඒ ක්‍රියා කුසල අකුසල ක්‍රියාදාමයයි මෙතෙන්දී ගණන් ගන්න කියන්නේ. ඒ කියන්නේ කුසල් තමයි රහත් වූ කෙනෙක් බුදු කෙනෙක් පසේ බුදු කෙනෙක් කරන්නේ. නමුත් ඒකෙන් නැවත පුනර්භවයක් ගෙන දෙන ආකාරයෙන් හෝ නැවත ඊළඟ ආත්මවලදී යම්කිසි ප්‍රති ප්‍රවෘත්ති විපාකයක් ගෙන දෙන ආකාරයෙන් කර්ම රැස් වීමක් එතන සිදුවන්නේ. ඒක නිසා තමයි එතන ක්‍රියාසිට පමණක් ඇති වෙනවා කියලා දක්වන්නේ. මෙන්න මේ අර්ථය හොඳට අවබෝධ කරගත යුතුයි අවිද්‍යාවච්ච සංඛාරා කියන වචනේ තේරුම් ගන්නකොට. එතකොට අවිද්‍යාව නිසා ඇයි මේ කප්පිය සංස්කාර රැස් කරන්නේ කියන එකයි ඊළඟ ප්‍රශ්නේ විය යුත්තේ. අපි එදා ප්‍රකාශ කළා මේ සංස්කාර රැස් වෙන විට කොතන ඉඳලාද මේ අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්න කියන කාරණා. දැන් මේ කුසලයක් හරි අකුසලයක් හරි ධ්‍යානසිතක් හරි මොකක් හරි සිදු කරන විට අපගේ ඇහැට රූපයක් හමු වෙලා ඒ තුنين සිතුවිලි ගැලීමක් හෝ කන නාසය දිව ශරීරය කියන ඒ ඉන්ද්‍රයන්ද රූප ශබ්ද ගන්ධ රස පොට්ටහබ ධර්ම ඒ අරමුණු පිළිවෙලින් හමු වෙලා ඒ තුنين සිතුවිලි ගැලීමක් හෝ මනසට වේද ධර්ම ආරම්මන හමු වෙලා ඒ තුنين සිතුවිලි ගැලීමක් හෝ සිදුවන්නට ඕන චේතනාම් වික්‍රේ කම්මං වදාමි කියන වචනේ මේ හොඳටම දන්න පාඩයක්. චේතේත්වා වික්ඛං චේතේත්වා කම්මං කරෝති කායේන වාචා මනස. චේතනාවමයි කර්මය කියන්නේ චේතනාව ඇති වුණාට පස්සේ කයෙන්, සිතින්, වචනෙන් ක්‍රියා සිදු කරනවා. එතකොට ඒ චේතනාවක් ඇති වුණේ නැත්නම් ඒ කායික වාචික මානසික ක්‍රියා සිදු කරන්නට බෑ කර්ම හැක්වීම සිදුවන්නේ නැහැ. ඒක නිසා චේතනාවම තමයි කර්මය කියලා අපි මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ. මොකද කායික ක්‍රියාවක් කරන්නට චේතනාවක් ඕනේ. වාචික ක්‍රියාවක් කරන්නට චේතනාවක් ඕනේ. ඒ මනසින් යම් කිසි දෙයක් කරන්නත් ඒ පිළිබඳ අදහස චේතනාවක් පහළවන්නට ඕනේ. එසේ නැත්නම් ඒ කර්ම රැස් වීම සිදුවන්නේ. ඒක නිසා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට ඒ චේතනාව ප්‍රමුඛෝ කර්ම සංස්කාර රැස්වීම කොයි මෙතෙන්දී ගණන් ගන්න. එතකොට ඇහැට රූප පෙනිලා මේ විදිහට චිත්ත සංස්කාර ධර්ම ගැලීමක් සිදුවන්නට පුළුවන්. කනට ශබ්ද ඇහිලා ඒ වගේම සිතුවිලි ගැලීම චිත්ත සංස්කාර ධර්මයන්ගේ ජනිත වීමක් සිදු වෙනවා. නාසයට ගඳ සුවඳ, දිවට රස, කායට ස්පර්ශ සහ මනසට විවිධ අරමුණු හැම වෙලා මේ තුනේ සංස්කාර ධර්ම ගැලීමක් සිදු වෙනවා. මේ සංස්කාර ධර්ම ගලන විට අපි ඇහැ ගැන කතා කරනවා නම් ඇහැ තියෙනවා රූපේ තියෙනවා එතකොට චක්කු විඥානයේ සිට පහළ වෙනවා චක්කු විඥානයේ පහළ වෙනකොට චක්කු සංපස්සය තියෙනවා චක්කු සංපස්සය නිසා චක්කු සංපස්සජා වේදනාවක් ඇති වෙනවා රූපේ පිළිබඳ සංඥා ඇති වෙනවා රූපේ පිළිබඳ සංචේතන ඇති වෙනවා රූපේ පිළිබඳ විතක් ඇති වෙනවා රූපේ පිළිබඳ විචාර ඇති වෙනවා ඒ රූපේ පිළිබඳ සංහාව හෝ ඒ වෙනස් වෙනත් විදාකාර ක්ලේශ ධර්ම ජනිත වෙනවා මේ ආකාරයෙන් කොටස් 10ක් තියෙනවා. ඇහැ පිළිබඳ කනනාශය, දිව ශරීරය, මනස කොටෝමත් ඒ වගේම එක එක ඉන්ද්‍රියට 10 10 දක්වා තිබෙනවා බුදුරජාණන් වහන්සේ. මේදී ඇහැ මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් ඇහැ කෙරේ බැඳීමක් තියෙනවා නම් මේක හොඳ දෙයක් කියලා අදහස් කරනවා නම් මේක නිත්‍ය දෙයක් මේක සුබ දෙයක් මේක ආත්මයක් කියලා හැඟීමක් යම් කිසි කෙනෙකුගේ සිත තුළ තියාගෙන ඉනවනම් ඇහැ ගැන සිතිවිලි ඇති වෙනකොට ඒ ආකාරයෙන් සිතිවිලි ඇති කර ගන්නා විටම අවිද්‍යාව ජනිත වෙනවා. එහෙම නැත්නම් ඈදීට නිකන් සිතිවිලි මේ මොකක්වත් නැතුව මම කියන හැඟීම, මගේ කියන හැඟීම, ආත්මයක් කියන හැඟීම, සැපක් කියන හැඟීම ආදී මොකක්වත් නැතුව මේක පොදු ස්වභාවික ධර්ම මාත්‍යයක් කියන හැඟීමෙන් විතර බලනවා නම් එතන අවිද්‍යාව ජනිත වීමක් සිදුවන්නේ. රූප පිළිබඳවත් එහෙමයි දැකපු දේ දැකීම මාත්‍රයෙන්ම නවතිනවනම් එතන අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ ඇහැට දැකෙන රූපය හොඳයි ලස්සනයි නරකය ගැටේ ආදී විවිධාකාරයෙන් තීරණය කරලා ඒ පිළිබඳ විවිධාකාරයෙන් දැඩීමක් ඇති වෙන විට නැත්නම් ගැටීමක් ඇති වෙන ක්ලේශ ධර්මයක් ඇති වෙන විට එහෙම නැත්නම් කුසල පාර්ශ්වික සිතුවිල්ලක් පෝ ඇති වෙන විට ඒ දැකෙන ලද රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි නැත්නම් මේක හේතුඵල ක්‍රියාදාමයක් මේක දුක්ඛ සත්‍යයක් මේක සමුදය සත්‍යය ගැන දෙන කාරණාවක් ආදී විවිධ ආකාරයෙන් විදර්ශනා සැකින් ඒ දකින්න ලද රූපයේ විමසන විට හෝ ඒ රූපය පිළිබඳව අවිද්‍යාව ගැනීම අවිද්‍යාව දැනෙන්නේ වීමක් සිදු වෙනවා අවිද්‍යාව ඇති වෙන්නට පටන් ගන්නවා එතකොට ඒක නැත්තම් ඒක අපි තමයි දැකපු අපේ රූපේ දැකලා අනේ මෙයා සුවපත් වේවා සුවපත් වේවා කියලා හිතනවා නම් මෙයා දුකින් මිදේවා දුකින් මිදේවා කියලා කරුණාව සිතක් ඇති වෙනවනම් එතෙන්දිත් ඒ අවිද්‍යාව තමයි ඇතිවන්නේ අවිද්‍යා පච්චා පුඤ්ඤාමි සංඛාරා කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා ඒක අමතක කරන්න දෙපා කුසල් සිදුවන්නේ අවිද්‍යාව පාදක වෙන නිසා එතකොට එහෙම නැත්තම් ඒක දැකීම මාත්‍රයෙන් අතර වෙනවනම් එතන අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ එතකොට චක්ක විඥානයේ රූපයට ඇහැට රූපේ පෙන්වම චක්ක විඥානය ඇතිවෙන චක්ක විඥානය ඇති වෙනකොටම ඒ චක්ක විඥානයේ මමය නැත්නම් එක මගේ මමයි මේ චක්ක විඥානය ඇති කරගන්නේ ආදී දෘෂ්ටියක් ඇති වුණොත් එතකොට අවිද්‍යාව පහළ වෙනවා නැත්නම් චක්ක විඥානය ඇති වෙනකොට අවිද්‍යාව පහළවන්නේ චක්ක සංපස්සයත් එමය සංපස්සයේදී මම මගේ ආදී හැඟීම් තණ්හා දෘෂ්ටි මාන ආදී ක්ලේශ ධර්මයේ හා සංප්‍රයුක්ත වුණොත් අවිද්‍යාව ජනිත වෙනවා නැත්නම් එතන අවිද්‍යාව ජනිත වන්නේ. පස්සෙන් පසු වේදනාවක් ගෙන දෙනවා මේ වේදනාව උපේක්ෂිත නැදහත් ඥාන සම්ප්‍රයුක්ත එකක් නම් එතන අවිද්‍යාව નિરાයාසයෙන් ඇතිවීමක් සිදුවන්නේ එහෙම නැතුව මේ ඇහැට දැකපු රූපය දැකලා ඒක පිළිබඳ සුඛ වේදනාවක් ඇති කරන නැත්නම් දුක් වේදනාවක් ඇති කරන ඒවට ආශා කරලා ඒවට ගැටිලා විවිධාකාරයෙන් සිතිවිලි ගන්නකොට අර කුසල කුසල සංස්කාර ධර්ම ගැලීමක් සිදු වෙනවා. එතකොට එතන ඉඳලා විද්‍යාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් වේදනාව ආවම රූප සංඥාව විවිධාකාරයෙන් වැඩි ආකාරයෙන් සංඥාවෙන් හඳුනාගන්නේ. ගැහැණියෙක්, කැමිනියෙක්, රසණයෙක්, ඇතේ විවිධාකාරයෙන් හඳුනනවානේ. මේ හඳුනා ගැනීම ඔක්කොම සිතේ තියෙන මුලාවන් කියන එක දන්නේ නැති නිසා ඒක කරන්නේ. එතකොට ඒ හඳුනා ගැනීම ඇති වෙනකොටම අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි රූප විතක්ක රූප විචාර රූපයේ දෙස නැවත නැවත බලන්නට ඕනේ මේක විමස විමසා හොඳයි හොඳයි ලස්සනයි ආදි වශයෙන් මේ විදිහට දුෂ්ටකම් කළා හතුරුකම් කළා ආදි වශයෙන් ඒකම දැසගෙන ඒක දිසම නැවත නැවත සිත මෙහෙවීමක් සිදෙන රූප විචාරය තුළින් සිදුවන්නේ ඒකයි රූප විතක්කේ තුළින් සිදුවන්නේ නැවත නැවත දැකන ලද රූපයට සිත සිත නැංවේ එතකොට මේ අවස්ථා දෙකේදීම අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. එතකොට රූප සංචේතන පහළ වෙනකොටත් කෙලින්ම අවිද්‍යාව පහළ වෙනවා. ඒ වගේම රූප සංචේතනාව පස්ව රූපේ පිළිබඳ සංහාවක් හෝ ඒහා සංප්‍රයුක්ත වෙනත් <clears throat> කවර ක්ලේශ ධර්මයක් හෝ ඇති වෙනකොට අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට අවිද්‍යාව පත්‍ය පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිජාභි සංඛාර කියන එක ක්‍රියාත්මක වන්නේ ඇහැ පිළිබඳව කතා කරනවා නම් මෙන්න මේ මේ අවස්ථාවවලදී කියන කරුණ මේ ඇයි තේරුම් ගන්නට පුළුවන් ශක්තියක් තිබෙන්නට ඕන. මම කලින් කිව්වා මේ රහත් වෙච්ච කෙනෙකුට මේ විදිහට හිතුවට කිසිම පුණ්‍යාභි අපුණ්‍යාභි ආදී කුසල අකුසල කිසිවක් සිදුවන්නේ නැහැ කියලා. හැද රූපේ දැක්ක දැකීම මාත්‍රයෙන් පමණ රහත් වූ කෙනෙකුගේ සිත નિરાයාසයෙන්ම නතර වෙනවා. අවශ්‍ය නම් ලස්සනයි ලස්සනයි කියලා හිතන්නත් පුළුවන්, කැතයි කැතයි කියලා හිතන්නත් පුළුවන්. අවශ්‍ය නම් මේවා ධාතු ගොඩක් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතන්නත් පුළුවන්. අවශ්‍ය නම් වෙන කවර ආකාරයකින් හිතන්න පුළුවන්. නමුත් කිසිම සංස්කාර කුසල කුසල හෝ අකුසල සංස්කාර සිදුවීමක් එතන සිදුවන්නේ ඒවා ක්‍රියා මාත්‍ර පමණයි. ඒක නිසා එතෙන්දී අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ නැහැ. දෙවෙනි කියනවා අවිද්‍යාව නිරුද්ධ කරලා තිබෙන නිසා. ඒක ඒ විදිහට මේ කනට නාසයට දිවට ශරීරයට සහ මනසට මේ කරුණ පතුරව පතුරව බැලුවාට පස්සේ මේකට පැහැදිලිව තේරෙන්නට ඕන අවිද්‍යාව නිසා මේ විදිහටයි සංස්කාර රැස්වීම සිදුවන්නේ මේ පටිච්ච සම්පාද ධර්මයේ ගැඹුරු ධර්මයක් මේ ගැඹුරු ධර්මයේ ඉතාමත්ම අමාරුම කොට තමයි තේරුම් ගන්නට අපහසුම කොට තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන කොටස. මේක තේරුම් ගන්නට පුළුවන් වන්නේ භාවනාවෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවිද්‍යාව තුළින් සංස්කාර ඇති වෙන එකත් සංස්කාර තුළින් ප්‍රතිසන්දි විඥානයේ නැවතගෙන දීම ඇති වෙන ආකාරය දැකීම අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධයත් අත්දැකලා සිටින කෙනෙකුට පමණයි. අන් කෙනෙකුට මේක කොච්චර කිව්වත් ප්‍රත්‍යක්ෂ ලෙස අත්දකින්නට බෑ. ඒ ප්‍රත්‍යක්ෂ ලෙස අත්දැකීම සිදුවන්නට නම් අද්දුම් රහත් ගියේ තමයි. එහෙම නැති කෙනෙකුට මේක මේ කොටස ප්‍රත්‍යක්ෂ ලෙස අත්දකින්නට කොහෙත්ම බෑ. අවිද්‍යාව නිරුද්ධ කළා සංස්කාර නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ කළා විඥාන නිරුද්ධ වීම අත්දකින්නට පුළුවන්කම තිබෙන. එවැනි කෙනෙක් විතරයි පරිසම්පාදේ මෙතන මේ කියන කරුණ අත්දකින්නේ. නෑ ඒක නිසාමයි මේ කොටස ඊටාම ගැඹීර කොටස වශයෙන් දැක්වෙන්නේ. මොකද මේක තේරුම් ගන්නට හොෝ දෙනකොට අපහසුයි. එතකොට අවිද්‍යාව නිසා මේ විදිහට කුසල අකුසල කර්ම සංස්කාර රැස්සන්නේ ඇයි කියන කාරණාව තේරුම් ගන්න ඕන. අවිද්‍යාව කියන්නේ නොදත්කම, මෝඩකම. එතකොට මේ සංසාරයේ රැඳී සිටීම මහා දුකක්ය කියන එක දන්නේ නැති පළවෙනි කාරණාව තියෙනවා. ඒක නිසාම මේ සංසාරයේ රැඳී සිටීමට හේතු වන නැවත නැවත ඉදීමට හේතු වන කුසල් පුළුවන් තරම් රැස් කරනවා. මොකද මේ ජාතිපි දුක්ඛා කියන එක හරියට තේරුම් අරගෙන අරගෙනත් නැහැ. පවත්තන් දුක්ඛං කියන එක මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවතීම දුකක් කියන එක තේරුම් අරගෙන නැහැ. කොටින්ම කියවනම් මේ සංසාරයේ සකුයි ලෝකෙ කොතන හිටියත් ඒක නාම ධර්මයන්ගේ සහ රූප ධර්මයන්ගේ පැවැත්ම මේ නාම රූප ධර්මයන්ගේ පැවැත්ම පැවතීමම දුකක් කියන එක අවබෝධ වෙලා නැති මෝඩකම තිබෙන නිසා ඒ අවිද්‍යාව ප්‍රයත්න කරන නිසා විවිධාකාර කර්ම සංස්කාර රැස් කරගන්න රැස් වෙනවා. ඒ වගේම මේ කර්ම සංස්කාර තුලින්මයි නැවත නැවත මේ ඉදීම ගෙන දෙන්නේ දුක්ඛ සමුදය සත්‍ය මෙතනයි ක්‍රියාත්මක වන්නේ කියන කරුණ පැහැදිලිවම අත්දකලා නැහැ ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ වෙලා නැහැ. ඊ අවයි දුක්ඛ සමුදය ගැන දන්නේ නැති මෝඩකම ඒ අවිද්‍යාව තිබෙන නිසා කුසල අකුසල කම්ම සංස්කාර රැස් වෙනවා. යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් මේ සංසාරයේ රැඳී සිටීම මහා දුකක්ය. මේ දුකගෙන දෙන්නේ මේ කම්ම සංස්කාර නිසායි කියන පැහැදිලි ප්‍රත්‍යස අවබෝධය ලැබලා තියෙනවා නම් එවැනි කෙනෙක් ওই කම්ම සංස්කාර මහා භයානක දේවල් දිවසෙන් දැකලා නිරුද්ධ කරලා තියෙන්නේ නැවත ඒවා ඇති කරගන්නට කොහෙත්ම කැමැත්තක් නැහැ එවැනි කෙනෙකුට. මොකද ඒ දුක් සමුදය ගැන දන්නේ ගන්න නිසා. අනිත් අතින් දුක්ඛ නිරෝධය සම්පූර්ණයෙන්ම මේ දුක නැතිවන්නේ පංචස්කන්ධ ධර්මයන් පහනක් නිවුනාසේ නිවි යන අවස්ථාවකදී. ඒක සිදුවන්නේ රහත් වෙච්ච කෙනෙක් පින්නම් පෑවට පස්සෙ ඒ මෙහා නෙවෙයි. ඒ මෙහා පවතින්නේම දුක. බුදු වුණත්, පසේ බුදු වුණත්, රහත් වුණත් පින්නම් මංජකේ දක්වාම පවතින්නේ දුක. එතකොට මේ දුක නැතිවීමට නම් සම්පූර්ණයෙන්ම මේ පංචස්කන්ධ ධර්ම නිරුද්ධ කළ යුතුයි. ඒ නිරුද්ධ කිරීමට නම් මේ වාගේ තියෙන උපාදාන සම්පූර්ණයෙන් අයින් කරලා මේ වාගේ සිත ඉරියා කෙරේ තියෙන චන්ද්‍රාගය සම්පූර්ණයෙන් අයින් වෙලා මේ වැනි සිත නිදහස් විය යුතුයි කියන කාරණාව සාමාන්‍ය ලෝකයට තේරුම් ගන්නට බෑ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යතනින් දක්වන්නේ. ඉතින් ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තුළින් දුක්ඛ නිරෝධ සත්‍යයක් අත්දකිනවා මේ සංස්කාර විරහිත தත්ත්වයට සිතපත් කරගෙන. ඒ කියන්නේ අවිද්‍යාව සාන්තහත්ව කෙනේ නිරුද්ධ කළාට පස්සේ කිසිම සංස්කාරයක් නැහැ සිත තුළින් සිතේ ගැලීමක් නැහැ සිත නිසලව පවතිනවා. සාන්තව නිසලව හැම වෙලාවෙම පවතිනවා. එතකොට ඒ සත්‍යය අත්දැකලා නැති දුක්ඛ නිරෝධේ අඥානං කියන එකක් තිබෙන නිසා අවිද්‍යාව තුළින් සංස්කාර රැස් කරනවා. අර දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දන්නේ නැති නිසා කර්ම සංස්කාර රැස් වෙනවා. දැන් රහත් වෙච්ච කෙනෙකුට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය කියන්නේ රහත් වූ නිරෝධ සත්‍යය. කියන්නේ රහත් ඵලසිත දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යය. කියන්නේ රහත් වෙලා දුක්ඛ නිරෝධයේ අත්දැක්කා ඒ චතුරාර්ය සත්‍ය නිරෝධ සත්‍ය අත්දැක්කා ඒ නිරෝධ සත්‍ය අත්දැකීමම තමයි හේතු වන්නේ අනුපාදිශේෂ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ පහනක් වුණාසේ මේ පංචස්කන්ධ ධර්මයන් ඉවලා පින්නම් පාන්නේ ඒක දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වෙනවා. මේක සාමාන්‍ය ලෝකයට කිව්වටවත් තේරුම් ගන්නට බෑ. මොකද දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍ය කියන්නේ දුක්ඛ නිරෝධ සත්‍ය කියලා කිව්වොත් මේ මනුස්සයාට පිස්සු කියලා හිතයි සමහර කෙනෙක්. නමුත් සත්‍ය ඒකයි. ඒ ඒක තේරුම් ගන්නට බැරි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ නොදන්නා මෝඩකමක් කෙනෙකුගේ සිත තුළ තියෙන නිසා මේ සංසාරයේ හැදී සිටීමට කම්ම සංස්කාර රැස් කරගන්නවා. මේ කර්ම සංස්කාර රැස්වීම එම නිසා සිදුවන්නේම අවිද්‍යාව නිසා. කුසල් සිදුවන්නේත් අවිද්‍යාව නිසා, අකුසල් සිදුවන්නේත් අවිද්‍යාව නිසා. ඒ වගේම යම් යම් ධ්‍යානසිත උපදවනවා නම් ඒ ධ්‍යානසිත උපදවන්නේත් අවිද්‍යාව නිසා. මේකෙන් අදහස් ගන්නෑ අවිද්‍යාව නැති වුණාට පස්සේ මේවා එකක්වත් කරන්නේ නැති වෙනවා කියලා. බුදු කෙනෙකුත් බණ කියනවා ධ්‍යානවලට සම්බන්ධනා මේ කරුණා චේතෝ විමුක්තියට සම්බන්ධන විවිධ ඒවාට සම්බන්ධිනවා. ඉතින් ඒ වෙලාවේදී කුසල් අකුසල් ඒවා මොකක්වත් නැහැ. එතන තියෙන්නේ ක්‍රියා මාත්‍ර පමණයි. දිත්ත ධම්ම සුඛ විහරණය සඳහා ඉදී ජීවිතයේදී සුඛ විහරණයෙන් වාසය කිරීම සඳහා ඒවාට සමවැදීම කරනවා. පද සමාපතව සමවැදීම ආදී දේවල් කරනවා. නිරෝධ සමාපතව සමාද මේවා කරන්න කරන විට කිසිම කුසල් අකුසල රැස්වීමක් එතන නැහැ. ඒක නිසා ඒවා ක්‍රියා මාත්‍ර පමණයි. නමුත් අනිත් අයට අවිද්‍යාව පාදක වෙලා මේවා සිදු කරන්නේ. මේ එකක්. ඊට අමතරව මේ කුසල අකුසල කම්ම රැස්වීමේදී, කරීමේදී, ධානයකට සම්වැදීමේදී හෝ කෙලින්ම ඇතිවන්නේ පංචස්කන්ධ ධර්මයන් ඇති වී නැති යාම. වෙන කිසිවක් නැහැ. මේක දන්නේ නැති මෝඩකම බොහෝ දෙනෙකුගේ සත්‍යයේ සිත්වල තියෙන. ඒ කියන්නේ අපිට මේ ඇද මේ බණ අහන. මේ බණ අහන වෙලාවෙත් පංචස්කන්ධ ධර්ම ඇති වෙන්නේ නැති යාමක් තමයි කියන්නේ. සෝත විඥානය ඇති වෙනවා කන ශබ්ද කිල්ල වැඩි වීම නිසා. ඊළඟට ශබ්ද හඳුනා ගන්න සංඥා ස්කන්ධය ඇති වෙනවා. විඥාන ස්කන්ධය සංඥා ස්කන්ධය දැන් දෙකයි. දැන් මේ පිළිබඳ උපේක්ෂා වේදනාවක් ඇති වෙන්න පුළුවන් ධම්මයේ රසයක් දන්නවා නම් ධම්මයේ සුඛ නිරාමිෂ සුඛ වේදනාවක් ඇති වෙනවා වේදනා ස්කන්ධය ඇති නැතිවීමක් තිබෙන්නේ ඊට අමතරව මේ ධර්ම කරුණ අවබෝධ වීමක් නැත්නම් අවබෝධ වෙන්නේ නැත්නම් ඒ පිළිබඳව නුරුස්නා ගතියක් වෙන විවිධාදහස් පහළ වීමක් සිත තුළ ජනිත වෙන සංස්කාර ස්කන්ධේ පහළ වීමක් මෙහිදී සිදුවන්නේ මේ ස්කන්ධ හතර විඥානයත් වේදනාවක් සංඥාවක් සංස්කාර කියන විඤ්ඤා ස්කන්ධ හතර ජනිත වෙනවා. ඒ ස්කන්ධය ඇති වෙනකොටම චිත්තජ රූප සිතෙන් පහළ වෙන රූපස්කන්ධේ රූප කොටස ඇති ඇති නැති නැති යනවා. ඊට අමතරව මේ චිත්තජ රූප වලට අමතරව රූපස්කන්ධයේ තියෙන කර්ම, ඉත්තු, ආහාර රූප කොටස ඇති වෙමින් නැති වෙමින් යනවා. මේ පංචස්කන්ධ ධර්මයන් මේ ආකාරයෙන් මේ විලාවේ මේ ඇගේ සංතානය තුළ ඇතිවෙමින් නැතිවෙමින් යන මේක තමයි කුයි අවස්ථාවේ කුයි කුසලයක් කළා සිදුවන එතකොට මේ පංචස්කන්ධ ධර්මයන් ඇති වෙනවා නැති පවතිනවා කියන්නේ දුකක්ම ඇති වෙනවා කියන එකයි බුදුහාමුදුරුවෝ දක්වන්නේ සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ මේ පංචස්කන්ධේ පවතින එක ඇති වෙන එක දුකක් කියලා. බුදුහාමුදුරුවෝ එක තැනක දක්වනවා මහන්නේ රූපය ඇති වෙනවා කියන්නේ දුකක් ඇතිවීම, වේදනාවක් ඇති වෙනවා කියන්නේ දුකක් ඇතිවීම, දුකේ පහළ වීම ආදී වශයෙන් පංචස්කන්ධේ තමයි කතාව කියන්නේ. එතකොට මෙතන මේ පංචස්කන්ධ ධර්මයන් ඇති වෙනවා කියන්නේ දුකක් කියලා දන්නේ නැහැ. ඒක නිසා ඒක උපාදාන කරනවා. මම කරනවා කියන වැරදි දෘෂ්ටියක පිහිටනවා. මම බණ අහනවා. මම කුසල් කරනවා. මම අකුසල් කරනවා කියන ඒ අවිද්‍යාව සිත තුළ තියෙන. ඇත්ත වශයෙන් මෙතන අර හේතුන් නිසා හටගත් ඵල ක්‍රියාදාමය සංස්කාර කියන වචනේ එතනින් අපි හිතුවොත් හේතුන් නිසා හටගත් ඵල සංස්කාර ධර්ම රාශිය ඇතිවෙමින් නැතිවෙමින් යාම පමණයි මෙතන තියෙන වෙන කිසිවක් නැහැ කියන අවබෝධය නැති අවිද්‍යාවක් එතන තියෙන ඒ නිසා කම්ම සංස්කාර රැසීම සිදුවෙනවා. එතකොට ඊට අමතරව මේ සිතින් උපාදාන කරනවා. උපාදාන කරනවා කියන්නේ සිතින් අල්ලනවා ඡන්දයෙන් හෝ රාගයෙන්. ඡන්දය කියන්නේ බැඳීම, කැමැත්ත රාගය කියන්නේ බැඳීම. ඇලීම බැඳීම ඕන එක. එතකොට මේ චන්ද රාගයෙන් යුතුව විවිධ දේවල් කරනවා. තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් අල්ලනවා. බාහිර පංචස්කන්ධ ලෝකයක් අල්ලනවා. එතකොට මේ පංචස්කන්ධ කියනකොටම අල්ලන්නේ වෙන මොකක්වත් නෙවෙයි වේදනාවක්, සංඥාවක්, සංකාර විඥාන නැත්නම් රූපස්කන්ධ. ඕනෑම දෙයක් අපි හිතමු මේ ඈ දඹදිව ගිහිල්ලා බුද්ධ වන්දනා කරලා ඔය ස්ථාන හතර දක්වලා මේවා එතෙන්දි තමන්ගේ සිත තුළ ඇතිවන වේදනා ස්කන්ධයල් වෙනවා සංඥා ස්කන්ධයල් වෙනවා සංස්කාර ස්කන්ධයල් වෙනවා විඥාන ස්කන්ධයල් වෙනවා ඒක පිළිබඳ ඡන්දයක් කැමැත්තක් ඇති වෙනවා ඒක පිළිබඳ රාගයක් ඇති වෙනවා ඒක නිසා ස්කන්ධ ධර්ම හතර උපාදාන කිරීමක් සිදු වෙනවා චන්දරාගයටයි උපාදානය කියන්නේ මේක තමන් ගියන් අත්හරිනවා බාහිර ලෝකයක් අල්ලනවා. තමන් ගියන් ඇල්ලීම කිව්වහම ලෝකයේ ඔක්කොම දේවල් ඒට ඇතුළත්. කුසල අකුසල ආදී හැම දෙයක්ම. මේක බොහෝ දෙනෙක් දන්නේ මෙතන මේ උපාදානයේ ක්‍රියාත්මක වන්නේ මේ විදිහටයි කියන්නේ. මේ උපාදානයේ ක්‍රියාත්මක වන බව නොදන්නා මෝඩකම ඒ අවිද්‍යාව ඒ තුළ තිබෙන නිසා කම්ම රැස්වීමක් එතන සිදු වෙනවා. අවිද්‍යාව පත්‍ය සංකාරා දෙනකොට. එතකොට මේ කර්මය තුළින් මේ රැස් කරන කුසල අකුසල කර්ම සංස්කාර නිසා නැවත නැවත සංසාරයේම උපදීවීමට හේතු වන දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙනවා කියන කාරණා දන්නේ නැහැ. අර කලින් කියපු විදිහට පංච ලෝකයේම දුකක් කියලා දන්නේ නැහැ. ඒ වගේම දුක්ඛ නිරෝධය දන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ග සත්‍ය මේකයි කියලා දන්නේ නැහැ. මේ ආදී අවිද්‍යාව තියෙන නිසාම මේවා තණ්හාවෙන්, දිෂ්ටි වලින්, මාන වලින් බෙදාකාරයෙන් අල්ලනවා, ඡන්දයෙන් බැඳෙනවා, රාගයෙන් බැඳෙනවා, චන්ද රාගයෙන් බැඳලා උපාදාන කරනවා. ඊළඟට මම මේ පංචස්කන්ධ ධර්මයන් ඇති වී නැතිවීමක් කර එතන ඒ සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම නැතිවීමක් කර මෙතන වෙන මොකක්වත් නැහැ කොයි කුසලයේ කොයි අකුසලයේ කොයි දෙයක් කරන්නේ. නමුත් මෙතන මම කළා කියන හැඟීම සිහිතෙනවා. ඒ අවිද්‍යාව නිසා කුසල අකුසල කරනවා. මට දැන් කෙනෙකුට තරහ යන්නෙම මේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම තිබෙන නිසා. මට දැන්නා මට නින්දා කළා මට ආපාස කළා මට මේ දේ කළා. අර මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම තියෙන තාක්කල් ඒ කියන්නේ ඒක කෙනෙකුට නුරුස්නා ගතිය ඇති වෙනවා. එතකොට ඕනෑම දෙයක් මේ විදිහට සංහාවෙන් උපාදාන කරන්නේ අර මම කියන හැඟීම තිබෙන නිසා අස්මිමානය ක්‍රියාත්මක වෙන නිසා. මේ අස්මිමානයේ පසුබිම්මේ තිබෙන නිසාම තමයි කර්ම රැස් කරන්නේ. මම හොඳ තැනක උපදින්න ඕන මම සුගතියක යන්න ඕන මම උපසාර රැස් කර ගන්නට ඕන ඒ හැඟීම මම කියන හැඟීම තියෙනවා රහත් වූ සෑම කෙනෙකුගේ සිත තුළ තියෙන සෝවාන් වෙච්ච කෙනෙක් සදාකාලික ආත්මයන් ඇත්ත කියන ඇත්ත කියන හැඟීම සක්කාය දිට්ඨිය නිරුද්ධ කළාට මම කියලා කෙනෙක් සිදෙනවා කියන හැඟීම ඔහුගේ සිත තුළ ක්‍රියාත්මකයි. සකදාගාම කෙනාගේ තියෙන අනාගාම කෙනාගේ තේසිතත්යේ තියෙන. මෙන්න මේ අස්මිමානය ක්‍රියාත්මක වෙන නිසා කුසල කුසල කම්ම සත්කාර රැස්වීමක් වෙනවා. මේ විදිහට මේ කියපු කරුණු ටික ඔක්කොම එක වචනයකින් කියනවනම් අවිද්‍යාව කියලා කියන්න පුළුවන්. මේ අවිද්‍යාව නිසා කම්ම සංස්කාර රැස් වෙනවා. යම් කිසි කෙනෙක් මේක හරියට තේරුම් ගන්නවා නම් අවිද්‍යාව නිරුද්ධ කළාට පස්සේ කම්ම සංස්කාර නිරුද්ධ වෙනවා කියන එක තේරුම් ගන්න ඕන. අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කියන එක. එතකොට මේ ඔක්කොම නිරුද්ධ කරනවා රහත්තු කියන්නේ. විරුද්ධ වුණාට පස්සේ පහත් වෙච්ච කෙනෙකුට විමුක්ත සිතක් උදාන. විමුක්ත කියන්නේ නිදහස් සිතක්. චක්කු විඥානන් නෙවෙයි, සෝත විඥානන් නෙවෙයි, ගහන විඥානන් නෙවෙයි, ජීවා විඥානන් නෙවෙයි, කාය විඥානන් නෙවෙයි, මනෝ විඥානයත් නෙවෙයි. ඒක මන ආයතනයේ තයත් ධර්මයක් විමුක්ත සිත නිකම් හිස් දැමීමක්. මොකක්වත් නැහැ කිසිම අරමුණක් ඒකේ නැහැ කිසිම අරමුණක් ගැන හිතන්නටත් බෑ ඒ සිතින් කිසිම දෙයක් සංඥාවක් ඇති වෙන්නේ නැහැ ඒ කිසිත සිත කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ ඒ කිසිම සිතින් කිසිම දෙයක් අල්ලාගෙනත් උපාදාන කරගෙනත් නැහැ ඒක ඔය නිසලව බලාගෙන යනවා මත පිට සිත් වලින් ඕන එකක් ඕන දෙයක් කරන්නට කියන්නට පුළුවන් රහත්තු කෙනෙකුට අර යට තියෙන සිත ඒ තත්ත්වෙම පැවැත්ගෙන පැවැත්ගෙන යනවා. මොකද අවිද්‍යාව නිරුද්ධ කළාට පස්සේ උද්ගත වෙන සත්‍යම් මේ. මෙන්න මේ සිතේ අන්තිම ස්වરૂපය ඒ සිතේ කියන්නේ සිතට යන්නට පුළුවන් ඉතාම පිරිසිදු අවස්ථාව මේ ඊයින් පහළට පිරිසිදු තැනක් නෑ. මේකට තමයි පබස්සන මිදම් වික්‍රේ චිත්තං කියලා දක්වන්නේ මේ සිත ප්‍රබහස්තරයි කියලා. එතකොට ඒ සිතේ රාගයක්, දෝෂයක්, මෝහයක් ගෑවිලා පන්නේ ඒක නිසාම රාගක්යේ දෝෂක් නිමිත්ත මොහොක් කියන වචන මේවට පාවිච්චි කරනවා. මේක කිසිම නිමිත්තක් නෑ ඒක නිසා අනිමිත්ත අනිමිත්ත කියන වචනේ මේකට දක්වන අනිදස්න කියන වචනේ මේක දක්වන කිසිම අරමුණක මේක පිළිතන ඒක නිසා අපපතිත්තති කියන වචනේ පාවිච්චි කරනවා. මේ සිත කවදා නොසැලෙන එක ආකාරයෙන් දිගින් දිගට යන නිසා අපුප්පා කියන වචනේ පාවිච්චි කරනවා. මේ සිත සියල්ලංගෙ මින්දහස් වෙච්චින් සාචේතෝ විමුක්තිය කියන වචනේ පාවිච්චි කරනවා. මේ සිත නිදහස්ව විමුක්තෝ සිතක් නිසා විමෝචන චිත්තං කියන විමුක්තං චිත්තං කියන වචන පාවිච්චි කරන කවර වචනයක් පාවිච්චි කරත් ඒ රහත් වූ කෙනෙකුට එවැනි සිතක් පහළ වුණාම කිසිම සංස්කාරයක් නැතුව ඒ සිතින් ඔහේ ඉන්න පුළුවන් කරන සිතක්වත් මේ සිත දිගින් දිගට පැවැතගෙන පැවැතගෙන යනවා මරණ මොහොත දක්වා මරණ මොහොත දක්වා පැවැතගෙන යාමට හේතුවක් තියෙනවා හේතුව මොකද මේ ලෝකේ ඉපදිච්ච කර්ම සත්‍යය තියෙන නිසා එකක් ඊට අමතරව තමන්ගේ ජීවිතය පවත් ජීවිතය තමන්ගේ රූපයේ තියෙන ජීතේන්ද්‍රයේ රූප ශක්තිය ජීවත් වීමේ ශක්තිය පවතින නිසා ඊට අමතරව මේ පණ ටික පැවැතීමට අවශ්‍ය වන ආකාරයෙන් ශරීරය තුළ තියෙන ඉන්ද්‍රිය ධර්මයන්ගේ යථාපරිදි ක්‍රියාකාරීත්වය මේ කරුණු තුන තිබෙන තාක්කල් ඔය සිත ඔය පැවැතගෙන යනවා යම් අවස්ථාවකදී ඒ කරුණු තුනෙන් එකක් හරිය නැතුණාට පස්ව මේ කය දිල හැලෙනවා දිල හැලෙනකොටම කිසිම ආකාරයෙන් සිතවිලි ගැලීමක් නැතුව සිත පවතින නිසා මේ සිත නිවි යනවා ඊට පස්ව ගැට ගැහෙන්නට වෙන තැනක ප්‍රතිසංජයක් ගෙන දෙන්නට විඥානයක් ඇති වෙන්නට හේතුවක් නෑ මොකද අර කලින් පුත්තජන භූමියේ සිටින අනාගාමි පහළ තියෙනවලින් පහළ සිටින කෙනෙකුගේ කියන්නේ රහත් නැති හැම කෙනෙකුගේ සිත තුළ નિરાයාසයෙන් සිත විදී ගලා යන ඒ ශක්තියක් පවතිනවා අර කලින් කියපු අවිද්‍යාව පාදකෝ සෙසු ධර්ම ඔක්කොමත් පවතින ඒක නිසාම සිතිවිලි එකකට පස්සේ එකක් එකකට පස්සේ එකක් එකකට පස්සේ එකක් ආදී වශයෙන් ගලා යාමේ ශක්තියක් සිදුතුව තියෙනවා. මේ ශක්තිය රහතෝ කෙනෙක් නිරුද්ධ කරන තියෙන නිසා අර මැරෙන වෙලාවේදී අර සිත පහනක් නිවනාසේ නිවෙනා නිවනට පස්සේ ගැට ගැහෙන්නේ වෙන තැනක උපදින්නට හේතුවක්. මෙන්න මේ සිත ඇති වෙච්ච කෙනාට ඊටාම පැහැදිලිවම පේනවා මෙන්න මෙතන තමයි අවිද්‍යාව නිරෝධා සංඛාර නිරෝධෝ කියන්නේ අවිද්‍යාව නිරුද්ධ කළාන් පස්සේ සංස්කාර නිරුද්ධ කළා කියන්නේ මෙතනයි සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ මේ සංස්කාර මෙතන නිරුද්ධ වෙච්ච නිසා මේ ආකාරයෙන් ප්‍රතිසන්ද විඥාන නිරුද්ධවයි එතකොට ඔහුට තේරෙනවා තීනා ජාති විසුලම් බ්‍රහ්මචර්යයන් කතං කරණියන් ආප්‍රඥා විස්සත්තාති පජානාති. මගේ ජාතිශ්‍රේ වුණා කියලා ඔහුට එකපාරටම අවබෝධයකුත් පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයකුත් ලැබෙනවා. මේක ලැබිච්ච පුද්ගලයාට පැහැදිලිවම පේනවා කලින් සමාගයේ සිට තුළ අවිද්‍යාව ක්‍රියාත්මක වෙච්ච නිසා අර කලින් කියපු කම්ම, තණ්හා, උපාදාන ආදී ධර්ම මම මගේ කියන හැඟීම් ආදී ඔක්කොම ක්‍රියාත්මක වෙමින් පැවති නිසා සිත තුළින් නියක්කාකාර සිතිවිලි ධර්ම ගැලීමක් ඇති වෙනවා. ඒකට එකකට පසු එකක් එකකට පසු එකක්. ඒ වගේම ඒ සිත ගලන සිතිවිලි වලට අනුකූල සිතක් ඊළඟටම ඇති වෙනවා කියන එක දකින්නට පුළුවන්. එතකොට අවිද්‍යාව නිසා සංස්කාර මේ විදිහට ගලනවා. මෙන්න මේ මරණ මොහොතේ ඒ සංස්කාර මේ විදිහට ගැලීම නිසාම ප්‍රතිසන්දේ විඥානේ මේ ආකාරයෙන් සිදුවෙනවායි කියන සත්‍යස්ස අවබෝධය එවැනි කෙනෙකුට අත්දකින්නට පුළුවන්. නැති කිසිම කෙනෙකුට මේ කරුණ ප්‍රත්‍යක්ෂණය සද්දකින්නට බෑ ඒක නිසාමයි මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගම්භීර ධර්මයක් කියලා දක්වන්නේ ගැඹුරු ධර්මයක් අවබෝධ කරගන්න හැකි ධර්මයක් සාමාන්‍ය පුත්තජන ලෝකයාට කොහෙත්ම තේරුම් ගන්නට අපහසු එකක් එතකොට අවිද්‍යාපත්‍ය සංඛාරා කියන වචනය පිළිබඳ පැහැදිලි අත්දැකීමක් ලබන්නට පුළුවන් නම් ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් ලබන්නට පුළුවන් නම් එවැනි කෙනෙකුට පමණයි. නමුත් මේ අන් අය ඒ අය ඒක මේ ආකාරයෙන් සිදු වෙනවා කියලා තරමක අවබෝධයක් හෝ ඇති කරගන්නට උත්සාහ කරනවා. ප්‍රත්‍යක්ෂ නෙමෙයි. Tamanට නිකන් අවබෝධයක් හරි ඇති කරගන්නට පුළුවන්කම තිබෙන්න ඕනේ. අවිද්‍යාව තුළින් සංස්කාර රැස්වන්නේ මෙහෙමයි. ඒ සංස්කාර නිසා ප්‍රතිසන්දි විඥානය කියන නැවත පුනර්භවයක් ගෙන තැන තැනක පහළවීමක් නවතැනක පහළවීමක් විඥානයේ පහළවීමක් ඇතිවන්නේ මෙහිමයි කියන කාරණා තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕන. ඉතින් මේ ඊළඟ දවසේදී අපි සංඛාරපත්‍ය විඥානම් කියන කතාව කියන්න මේ සංස්කාර නිසා ප්‍රතිසන්ද විඥානය ජනිත වෙන ආකාරය මේ පටිච්චසම්පාද ධර්මයන් විස්තර කරනකොට එක ජීවිතයකට සම්බන්ධ කරලා විස්තර කරන්නවත් පුළුවන්. ඒ කියන්නේ මේ ජීවිතයට විතරක් සම්බන්ධ කරලා නැත්නම් ජීවිත තුනකට සම්බන්ධ කරලා ගිය භවයේ මේ භවයේ සහ මතු භවයේ ආත්ම තුනකට සම්බන්ධ කරලා ඒක කියන්නට පුළුවන්. අපි මේ මේ ජීවිතයට සම්බන්ධ කරලා කියන කතාව නෙවෙයි අද මේ අපි විස්තර කළේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන කතාවත් මේකම තමයි භවපච්චා ජාති කියන කතාව. ওই දෙකම මෙතෙන්ද එකයි. මේ දෙකක් නැහැ. ওই දෙකම අපි විස්තර කළේ අර ආත්ම තුනකට සම්බන්ධ වන ආකාරයෙන් කියන විස්තරයක්. එක ආත්මයකට සම්බන්ධ වන ආකාරයේ විස්තරේ පසු දිනකයි අපි ප්‍රකාශ කරන්නේ. එතකොට මේ දක්වා කියපු කරුණ වල කෙටි සාරාංශය මෙන්න මේකයි. අපි පළමුවෙන්ම කිව්වේ සංස්කාර කියන වචනේ විවිධ තැන්වල යෙදෙන විට විවිධාකාරයෙන් අපි තේරුම් ගත යුතුයි කියන කරුණ. විශේෂයෙන්ම අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට කයින් හෝ සිතින් හෝ වචනයෙන් කරන කායික වාචික මානසික කුසල කුසල කම්ම රැස් වීමේ දෙන එකයි තේරුම් ගත යුතුන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා. කායික වාචික මානසික වශයෙන් කුසල කුසල කම්ම රැස් වීම. ඒක ගත්තා ඒ අදහස ගත්තාම ඒ අද ඒ අර්ථය තමා තේරුම් ගත්තාට පස්සේ කොයි ආකාරයෙන් බුදුහාමුදුරුවෝ විස්තර කළ තියෙනවා තමාට ඒක පැහැදිලිවම පේනවා මෙන්න මේකයි බුදුහාමුදුරුවෝ එතකොට අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදක්කම ප්‍රධාන වශයෙන්ම ඒ නොදක්කම නිසාම තමයි මම කියන කෙනෙක් සිටිනවා කියන්නේ. නිමාණේ පවතින්නේ ඒ නොදක්කම නිසාම තමයි තණ්හාව භවයේ රැඳී සිටීමේ ආශාව පවතින්නේ ඒ නොදක්කම නිසාම තමයි උපාදාන කරන්නේ ඡන්දයෙන් පාගයෙන් බැඳෙන්නේ ඒ අවිද්‍යාව නිසාම තමයි කර්ම සංස්කාර රැඳෙන්නේ අවිද්‍යාව නිසාම තමයි මේ භවයේ රැඳී සිටීම ලොකු දෙයක් කියලා හිතාගෙන මුලාවට පත්වන්නේ මේ ආදී විවිධ හේතුන් නිසා කුසල් පැස් කරන්නට පුළුවන් අකුසල් පැස් කරන්නට පුළුවන් ධ්‍යාන සම්පත්තු පුරව ගන්නට පුළුවන් මේවා උපදවා ගන්නා විට මේවා මම කළා කියලා හිතනවා මගේ කුසල කියලා හිතනවා මම මම නැත්තම් මගේ ආත්මය කියලා හිතනවා මේ විදිහට ඒක උපාදාන කරනවා මේ නිසා ඒ අවිද්‍යාවෙන් තොරව කර්ම සංස්කාර රැස්වීමක් නැහැ ඉතින් රහත් වෙච්ච කෙනෙකුට මේවා කොච්චෙක් අවබෝධ කරගෙන තිබුණත් අකුසල අකුසල කර්ම සිදු කරන විට අවිද්‍යාව පසුපසින් ක්‍රියාත්මක වෙනවා මේක සංසාර විමුක්තිය සඳහා මේ උපම පංචස්කන්ධ ධර්ම අනිත්‍ය වශයෙන් නිරෝධ වශයෙන් ශූන්‍ය ධර්ම වශයෙන් දකින විට එතෙන්දී අවිද්‍යාව තියෙනවා අවිද්‍යාව තියෙනකොට එතෙන්දි ප්‍රඥාවත් ක්‍රියාත්මක වෙනවා යම් කිසි කෙනෙකුට ප්‍රඥාව පැහැදිලිව දකිනවා නම් කලින් ඒ අවිද්‍යාව මෙතෙන්දි මේ විදිහට තිබුණා දැන් ප්‍රඥා ලෝකේ මේ විදිහට ක්‍රියාත්මක වෙනවා ඒක නිසා ඒ අවිද්‍යාව සංස්කාර ධර්මයක් ප්‍රඥාව සංස්කාර ධර්මයක් කියලා දකිනකොට පුළුවන්කම තිබෙනවා එතන තියෙන අවිද්‍යාව තුරන් කරගෙන භාවනාව දිනු කරන්නේ ඒ කියන්නේ අවිද්‍යාව නිසා කර්ම සංස්කාර රැස්වීමක් සිදෙන අපසල කුසල කර්ම රැස්වීමක් තියෙනවා. අපි මේ පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය වශයෙන් දකිනකොට දුක් වශයෙන් දකිනකොට අනාත්ම වශයෙන් අවබෝධ කරනකොට හේතුඵල වශයෙන් දකින. මේ හැම එකම විවක්කදා මේ කුසල සංසාරයේ දිග්ගැසීමට උපකාර වන කුසල නෙවෙයි. සංසාරයේ කෙටිවීමට උපකාර වන කුසල. ඒ කුසල කරන විට අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. මොකද මේ මම කරනවා කියන හැඟීම පසුපසින් තියෙන නිසා. මමයි නිසා මේ භවනා කරන විට තේරුම් ගන්න ඕනේ මොන ධර්ම ඇති වුණත් මොන මොන අත්දැකීම ආවත් මෙතන මේ සංස්කාර ධර්ම ටිකක් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා වෙන එකක් නෙවෙයි කියලා. මේ අය මේ ධර්මයේ ඇහුවා මේ ධර්මයෙන් මේ අය නෙවෙයි මේ අහන විට සංස්කාර ධර්ම ටිකක් ඇති වෙනවා නැති වෙලා පැද්දා කියලා. අපි රෝ පංචස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විමසීම සද්දාතිනවා බලනවා පේනවා කියලා. ඒ පෙනෙන අවස්ථාවේ සංස්කාර ධර්ම ඇති නැති යාමක් තමයි තිබෙන්නේ. ඒකෝට පංචස්කන්ධය කියන්නේ සංස්කාර ධර්මයක්. අධ්‍යාත්මික බාහිර වශයෙන් අපි බෙද බෙදා භාවනා කරනවා කියලා හිතමු. ඒ අධ්‍යාත්මික වශයෙන් බලන්නේ සංස්කාර බාහිර වශයෙන් බලන්නේ සංස්කාර. කොටින්ම කියවනම් සංස්කාර ධර්ම අරමුණු කරමින් සංස්කාර ධර්මම ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. මෙන්න මේ අවබෝධය හරියට නොදක අපි අනිත්‍ය ආදී වශයෙන් විමසන විට පවා අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. මේක අවිද්‍යාව ගැන අවිද්‍යා පත්‍ය සංඛාරා ගැන කියන වචනේ විස්තර කරනකොට අවිද්‍යාව නිසා කුසල අකුසල ධ්‍යාන සිත් උපදිනවා. ආත්ම කුසල අපිට කර්ම සැසෙන විටම ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රයන්ට විවිධ අරමුණු ඒ ඉන්ද්‍රයන් හමුන අරමුණු හැමෙල ඒ තුලින් චිත්ත සංස්කාර ධර්ම චේතනාව සම්ප්‍රේතෝ චිත්ත සංස්කාර ධර්ම ගැලීමක් සිදුවන්නේ කියන කාරණාව දෙන්නුම් කළා. එෙහිදී අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නෙ මේ එක එක ධර්මයක් මමයේ මගේ කියන තණ්හාවෙන් දෘෂ්ටි වලින් මානෙන් උපාදාන කළොත් විතරයි ඇහැ රූපය චක් විඥාන ආදී ධර්ම. නමුත් අර වේදනා සංඥා රූප සංඥා රූප විචක් ආදීවා වැඩි ආකාරයෙන් දකිනකොටම එතන අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. එතකොට Tamanට තේරෙන්නට ඕන මුළු ජීවිතේ පුරාම අවිද්‍යාපත්‍ය සංඛාරා නීද සිදුවන්නේ කියලා. ඒ කියන්නේ මුළු ජීවිතේ පුරාම අවිද්‍යාපත්‍ය සංඛාරා කියන කොටස නේද ක්‍රියාත්මක වෙන්නේ කියන කරුණ Tamanට තේරෙන්නට ඕන. එතකොට මේ අවිද්‍යාව නිරෝධයෙන් සංස්කාර නිරෝධය අත්දකින්න ධාතු කෙනෙක් එයාට පුළුවන් ප්‍රතිසන්දී ඥානයේ රුද්ධ වී යන ආකාරය දකින්නට එවැනි කෙනෙකුට පැහැදිලිවම අත්දකින්නට පුළුවන්කම තිබෙනවා අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කරුණ සංඛාර පත්‍ය විඥානං කියන කරුණ අනිත්‍යය ධර්මදුරටෝ අවබෝධ කරගන්න බලන්න කියන එකයි ගැටේ. මේ ධර්මයේ ගැටියුතු ඉතාම වැදගත්ම උපදේශය තමයි මේ අය කවර දෙයක් කළත් මේ සංස්කාර ධර්මම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කියන අවබෝධය ඇති කර ගැනීම. භාවනා කරන විට පවා ඊටම ධානයකට සම්බන්ධ නැත්නම් ඵලයකට සම්බන්ධ නැත්නම් අනිත්‍ය වශයෙන් දකිනවා දුක් වශයෙන් දකිනවා නාම වශයෙන් බලනවා මේ මොකක්වත් ඒ දවලන හැම විටම තමාගේ සිත තුළ චිත්ත සංස්කාර ගන්නවා ඒ චිත්ත සංස්කාර වලට අලමුණු වෙනවා තවත් සංස්කාර ගන්නවා එතකොට සංස්කාරම සංස්කාර අරමුණු කරමින් ඇති වෙමින් නැති වෙමින් යනවා මේ මම කරනවා නෙවෙයි කියන හැඟීම ඇති වෙනකොට බොහෝ විට ඒ අවස්ථාවේදී අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ ඒ විදිහට භාවනා කරනවා නම් සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන්කම ලැබෙයි. මේවා ගැඹුරු කරුණු නිසා තමයි කියන්නේ ටිකක් අඳිමටිකම් කරන්නේ කෙසේට මේ ඇයට තේරෙන කරුණු ටිකක් පමණක් අද අපි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන කාරණා තුළින් ඉදිරිපත් කළා. ඊට වඩා නොතේන ගැඹීර කරුණු මේ තුළ අන්තර්ගත වෙනවා. ඒකෙන් අදහස් වන්නේ මේක සර්ව සම්පූර්ණ වශයෙන් කරපු විස්තරය නෙවෙයි කියන එක. හොඳයි. එහෙනම් කල්පනා කරන්න මේක මෙද්දෙන සංඝයාට මේ දාණය ගෙන විදුණා. මේ වෙන ධර්මය ශ්‍රවණය කළා. මේක නිරන්තරයෙන්ම කුසල සත්‍යයෙන් අපට මේ අවිද්‍යාව නිරුද්ධ කරලා සංස්කාර නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ කරලා ප්‍රතිසන්ද විඥානය නිරුද්ධ කිරීම තුළින් මේ සංසාර ගමන සම්පූර්ණයෙන්ම නැති කරලා සදාකාලික වශයෙන්ම දුකින් මිදීමට වාසනාව ශක්තිය උදා වේවා. දැන් දෙවියන් දෙපින් දෙන්න ආකාසත්තාදී කියන පාඩේ ගන්න ආකාසත්තාදී බොම්මත්තා දේවානාගාමයි දිගා පුඤ්ඤන්තං අනුමෝදිතා කියන ලක්ෂණ ප්‍රාර්ථනන බුම්මත්තා දේවානාගාමයි දිගා පුඤ්ඤන්තං අනුමෝදිතා කියන ලක්ෂණ දේශනන ආකාසත්තාදී බුම්මත්තා දේවානාගාමයි දිගා පුඤ්ඤන්තං අනුමෝදිතා කියන ලක්ෂණ තුමන් ප්‍රන්දේ පාස්නේ කනින්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාධිය මාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ධම්මේ පුඤ්ඤං ආශෝක්ඛ්‍යවාන් නොතු සම්බ දුක්ඛා පමුච්චතු මේක සියලුම කුසල සත්‍යයෙන් මේ ඇතිනල යහපත පරිලෝ යහපත සේවා නිවන සම්සිම් ධම්මේ කුසල හේතු ආස්නා වේවා විවදන සේනිස්ස නිත්තං උද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයු වන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සංග සම්පති මේවිත භව නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිද්දතු තම දිනාත්ම නිවාසල දේවාසුපත්තේ